රත්න සූත්තම් යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වේන්තලික්කේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මහි භූතානි සාමිත සම්බේ මෙත්තං කරොත මානුසියා පජායේ දිවචරත්තෝච හරන්තියේ බලින් තස්නාහි නේරක්කත අප්පමත්තා යං කිංචිවිත්තං නිදවාහුරං වාසංගේසු ආයං රතනං පනිතං නනෝ සමංහත්ති තථාගතේන ඉදම් පිබුද්දේ රතනං පනිතං ඒතේන සත්‍යේන සුවත්ති හොතු කයං විරාගං අමතං පනිතං යදං ජගසක් චෙමුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම් පි ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු යම් බුද්ධ සෙත්ත පරිවන්නහි සුචින් සමාධිමානං තරිකඤ්ඤමහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම් පිදම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු ये පුංගලාගත්ත සතං පසන්තා චත්තාරියේතනි යුගානි හොන්ති ඒදක්ඛිනේයා සුගතං සසාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු යේසුම්පයුත්තා මනසාදල්හෙන නිකාමිනගොතම සාසනම්හි තේපත්ති පත්තාගමතං ඉගයිහ ලද්දාමුදානිම්බුතින් බුංජමානා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්තියෝතු යතින්ද කීලෝ පඨමින් සිතෝසියා චතුම්බිවාතේ බිය සම්පකම්පියෝ තතුපමං සම්පුරිසං වදාමි යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනං පනිතං ඒතේන සත්චේන සුවත්ති හොතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචපිතේහන්ති බුසප්පමන්තානතේ භවං අත්තමං ආදියන්ති ඉදම් පිසංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු සහවස්ස දන්සන සංපදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපිය දත්ති කිංචේ චතුහපායේ චවිප්පමුන්තෝ චචාබිතානනි අබම්බකතුන් ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සත්චේන සුවත්ති හොතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්බසතන්ස පටිච්ඡාදාය අභම්බතාදිත්ත පදන්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු වනප්පගුම්බේ යථාපුස්සිතං ගිම්මානමාසේ පඨමස්මින් ගිම්හේ කතුපමං ධම්මේ වරං ආදේශයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදම් තිබුද්දේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු වරෝ දෝවරහරු අනුත්කරු ධම්ම වරං අදේශයි ඉදම්පි බුද්දේ රතනං පනිතං ඒතේන සත්‍යේන සුවත්ති හෝතු තීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චින්තායති කේ භවස්මින් තේකීන බීජං අවිරුල්ච්ඡන්දා නිම්බන්ති දේරායතයන් පදීපෝ ඉදම් පිසංගේ රතනං පනිතං ඒතේන සත්ජේන සුවත්ති හොතු යානි දබුතානි සමාගතානි බුම්මානි වායානි වේ අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වේ අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වේ අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හොතු